කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං සාදු සාදු ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු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 අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ චිත්තසංතාන සකස් කරගන්න ඕනේ අපේ හිතෙන් ඒ ධර්මය නැగిලා වෙන විදිහට අපි අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. එහෙම සකස් කරගන්නේ නැතුව අවශ්‍ය කරන සසර දුකෙන් අත මිදෙන්න අවශ්‍ය කරන ධර්මතා අවශ්‍ය කරන චිත්ත වේගයන් මේ අනවරාග්‍ර සංසාරයෙන් අත මිදෙන්න අපේ හිත සූදානම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හොඳට ඒ අවශ්‍ය කරන தත්වයන් සකස් කරගන්න ඕනේ. නිවන් මාර්ග ධර්ම දේශනාවේදී අපි මේ පිළිබඳව ඉතා ප්‍රායෝගිකව සාකච්ඡා කරන බව දැන් මේ වෙනකොට මේ පින්වන්ත අය කවුරුත් දන්නවා. දැන් අපි දැන් දින කීපයක් තිස්සේ හිත පිරිසිදු කරගන්න ආකාරය සාකච්ඡා කරනවා. සීලය, විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධික්ඛ විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය ආදී වශයෙන් මේ හිත පරිස්සම් කරගන්න විදිහ අකුසලයෙන් පිරිසුදු කරගන්න විදිහ සාකච්ඡා කරමින් ඉන්න අතර වාරයේ ධිට්ඨි විසුද්ධි කොටසට අයිති නාම රූප කොටස ගැන තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට දින තුනක් තිස්සේ අපි අනිත්‍ය සංඥාව පුදවා ගන්න හැටි සාකච්ඡා කළා. ඒ පිළිබඳ යම් අවබෝධයක් දැන් ඇති කියලා මම හිතනවා. දැන් අපි අද දවසේ මේ සංස්කාරයන්ගේ තියෙන දුක්ඛයන් පිළිබඳව අපේ හිතෙන් හැම වෙලෙම මේ සසර දුක් පිළිබඳව අපිට අවබෝධ වෙන විදිහට හැම හැම නිමේෂයකම අපේ හිතෙන් සංසාර දුක්ඛ ස්කන්ධය පිළිබඳ බිය උපදින විදිහට අපේ හිත සකස් කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කිරීමක් තමයි අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ නාම රූප ගොන්න නාම රූපේහි හිත යොදවලා එහි ඇත්ත తত্ত্বය විමසන්න අපි සූදානම් වෙනකොට අපේ හිත නාම රූපයන්හි රැඳී හිටින්නේ නැහැ. ඒ ඒ පේළියේ ඉන්නේ නැහැ. ඉන්නේ නැතුව හැමතැනම දුවනවා. බොහොම ආසාවෙන් දුවනවා. කම්මැලි භාවනා කරන්න කම්මැලි. හරිද මේ ඉතින් අත කතා කරගන්න එපා. වෙනත් දේවල් වලට තමයි හිත වැඩියෙන් යෙදෙන්නේ පංචකාම සම්පත්තිය තමයි යෙදෙන්නේ. දවසෙන් වැඩි කාලයක්. ඉතින් ගත්ත අදිස්ථානයේ ඉස්සරහට දිගටම අරගෙන යන්න නම් යම් ආකාරයක වැඩපිළිවෙලකට අපි යන්න වෙනවා මේ හිත හැම වෙලේම ධර්මයේ ඇලිලා තියෙනත් සංස්කාරයන්ගෙන් මිදලා ඒ සංස්කාරයන් පිළිබඳ බියෝපදින්නත් මොකද ඉදිරියේදී අපි ඒ බොහෝ ආකාරයෙන් ඒ සංස්කාරයන්ගේ යථාභූත ස්වરૂපය පිරික්සනකොට අපිට ටික ටික ටික ටික ඒවායේම හිත යොදවගෙන එහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න ප්‍රබල වැඩ පිළිවෙලකට යන්න ඕනේ. කාමචන්ද ආදී දුරු කරගන්න ඕනේ. මේ සඳහා මූලික වශයෙන් මේ සංස්කාර යන්ගේ දුක් කියලා කියනකොට අපි දන්නවා මූලික වශයෙන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ විදිහට මේ මේවා ගැන යම් දැනීමක් නොතිනවම නෙවෙයි නේද? කෙටියෙන් ඔක්කොම ටික ගැන අපි මොහොතකට සාකච්ඡා කරමු. කෙටියෙන් පසු අපි ඒ පිළිබඳව නැවත නැවත අවශ්‍ය වෙලාවට සාකච්ඡා කරනවා. මම මේ අත්තන්ගෙන් අහනවා දුක්ඛ සත්‍ය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස අප්පිහි විපයෝගෝ අප්පිහි සම්පයෝගෝ යම් පින්චන් ලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ ආදි වශයෙන් දේශනා කරලා තියෙනවා. ඇත්තරම ජාතිය කියන මේ ඉපදීම, ජරාවටපත් වීම, ව්‍යාධියටපත් වීම, මරණයටපත් වීම කියන ඒවා දුක්ද නැද්ද? ඒවා ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියන් ආයෙක් වීම මේවා දුක්ද නැද්ද? මේවා ජාති දුක, ඉපදීම දුකයි කියලා අපි දන්නේ නැද්ද? ජරාවටපත් වීම දුකයි කියලා දන්නේ නැද්ද? ව්‍යාධියටපත් වීම දුකයි කියලා දන්නේ නැද්ද? මරණයටපත් වීම දුකයි කියලා දන්නේ නැද්ද? ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කියලා දන්නේ නැද්ද? අප්‍රියන්හායක් වීම දුකයි කියලා දන්නේ නැද්ද? කැමති දේ නොලැබීම වශයෙන් දුක් ඒවත් කැමති දේ නොලැබෙනකොට දුකයි කියලා දන්නේ නැද්ද? පංච පාදානස්කන්ධය දුකයි කියන එක නම් සමහර දන්නේ නැහැ වෙන්න පුළුවන් ටිකක් හරි. නේ? මම අහන්නේ එහෙනම් දුක්ඛ සත්‍ය කියන එක අපිට අවබෝධද? ඔක්කොම දන්නවන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී ඔක්කොම දන්නවනේ. මෙන්න මෙතන පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. එක අවස්ථාවක වික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක පර්වතයක් තියෙන ප්‍රදේශයක පර්වත ප්‍රදේශයකට යනවා. එවැනි කඳුකර ප්‍රදේශයකට ගියාම ඒක විසුණු වහන්සේ නමක් මහා ගැඹුරු ප්‍රපාතයක් ලෝකාන්තය වගේ ප්‍රපාතයක් දකිනවා. හිමාල පර්වතේ. මේ ප්‍රපාතය දැකලා මේ විසුණු වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා මේ මේ මෙවැනි ප්‍රපාතයක් හැරෙන්න ඒ කියන්නේ මේ මේ ප්‍රපාතය ලෝකේ තියෙන ලොකුම ප්‍රපාතයද කියලා. මේ ප්‍රපාතය හැරෙන්න වෙනත් ලොකු ප්‍රපාතයක් නැද්ද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක වැඩි ලොකු ප්‍රපාතයක් තියෙනවා. මොනවද කියලා අහපුවාම දේශනා කරන්නේ ජාති ප්‍රපාතය, ජරා ප්‍රපාතය, ව්‍යාධි ප්‍රපාතය, මරණ ප්‍රපාතය. අපි විපයෝගෝ, අපි සංපයෝගෝ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං ඔය විදිහට මේවා ප්‍රපාත වශයෙන් සඳහන් කරනවා. ඒ කියන්නේ වැටෙන්න පුළුවන් තැන්. හරි. අලියෙක් දැක්කහම පන්නන්ගෙන අලියෙක් දැක්කහම අපිට අපිට බයක් උපදිනවා. අපි මෙතන හිටියත් ඒව පන්නන්ගෙන අපේ පිටිපස්සේ. ඈත තියෙන මහ ගිනි අඟුරු වලක් දැක්කහම අපිට ඒක භයානක දෙයක් කියලා බයක් උපදිනවා. නේද? එතකොට ප්‍රපාතයක් කියලා කියන්නේත් එහෙමයි. ප්‍රපාතයක් දැක්කහම ප්‍රපාතය වගේ පස්සෙන් පන්නන් එන්නේ නැහැ. මම මොකද කරන්න ඕන? දැන් අලියා අර පැත්තෙන් එන පන්නන් එන අලියා දැක්කම මට කරගන්න දෙයක් නැහැ. නමුත් ගිනි අඟුරු වල හරි ප්‍රපාතය හරි දැක්කා කියලා මට කරන්න දෙයක් තියෙනවා. මොකද්ද? පරිස්සමෙන් ඒකේකට අහු වෙන්නේ නැතුව ඉන්න ඕනේ. අන්නේ නමුත් ඒ පිළිබඳව අපිට බය උපදිනවා. දැන් ප්‍රපාතයක් ළඟට ගිහලා මෙහෙම ඒගොල්ල බැලුවොත් එහෙම ඇඟ කිලිපුලාම බයක් උපදිනවා. නේද? ඒක මහ දරුණු බයක් උපදින ඇඟ කිලිපුලාම අම්මෝ වැටුනොත් නම් ඒකයි කියලා. ආන් ඒ වගේ බයක් උපදින්න ඕනේ. ඉදිරියේ ලැබෙන්න තියෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී තමන්ට තව විඳින්න තියෙන දුක් මතක් වෙද්දී ආන් ඒ වගේ බය හැඟීමක් උපදින්න ඕනේ. ආන් එහෙම වුණොත් තමයි මේ සංස්කාරයන්ගෙන් අත මිදෙන්නේ. දැනට කොහොමද දන්නේ? ඉදිරියේදී මට ජරා දුකටපත් වෙලා විඳින්න තියෙන දුක් වල කියලා මතක් වෙලා අර ප්‍රපාතයකට වැටෙනවා වගේ බයක් උපදින්න ඕනේ. එහෙම එකක් එහෙම තියෙනවද දන්නේ නැහැ. මට හැදෙන්න තියෙන බොහෝ අසනීප තත්ත්වයන් කියලා මතක් වෙලා ප්‍රපාතයකට වැටෙනවා වාගේ මහා බයක් උපදින්න ඕන මට බොහෝ අසනීප දැන් සසර ජීවිතේ දැන් මේ ජීවිතේ තව මෙන්න මෙහෙම ඉන්න හිටියට මොකද ඇය අංශභාගයක් හදෙන්න පුළුවන් දියවැඩියාවක් හදෙන්න පුළුවන් තව බොහෝ රෝග නේද චක්කු රෝග සෝත රෝග ගාහන රෝග ජීව රෝග කාය රෝග සීස රෝග කන්න රෝග මුඛ රෝග දන්ත රෝග බුදුජානනාංශ දේශනා කරනවා මේ ශරීරයේ නිරෝගීව තියෙන මොහොතක් ගැන බලාපොරොත්තු තියාගන්න බෑ කියලා හරි එහෙනම් අන්න ඒ වගේ බොහෝ රෝග පීඩා ගැන විඳින්න තියෙන දුක් මතක් වෙද්දී ප්‍රපාතයක් දැක්කම ඇති වෙන බය වගේ ඇඟ කිලිපොලා යන බයක් Tamanට උපදින්න මරණ දුක් ගැන මතක් වෙද්දිත් එහෙමයි. ප්‍රියංගයෙන් වෙන්වීම ගැන මතක් වෙද්දිත් එහෙමයි. ළඟ ඉන්න සියලුම ප්‍රිය පුද්ගලයන්ගෙන් අපිට වෙන් වෙන්න තියනවද නැද්ද? අන්න ඒව මතක් වෙද්දි පින්වත්නි අපිට හොඳටම බය උපදින්න ඕනේ. මේ සසර ජීවිතයේ විඳින්න තියෙන මරණ දුක්, ප්‍රියංගෙන් වෙනවීම, අප්‍රියන්හායක් වීම, කැමති දේ නොලැබීම වශයෙන් කියලා ඇත්තට එහෙම හැඟීමක් එහෙම තියෙනවද දන්නේ ප්‍රපාතයක් ළඟට ගියාම තියෙන හැඟීමක් වගේ හැඟීමක් බුදුරජාණන් වහන්සේට ඒ ඒ දේවල් ගැන ඇතිවිය යුතු චේතනාවල් මැනලා පෙන්වන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ කාටවත් මේ ලෝකේ ඇඳලා පෙන්වන්න පුළුවන්කම මෙන්න මේ තරම් ලොකු හැඟීමක් අර පොඩි කාලේ කියන්නේ මම පුතාගෙන් අහනවා කුටි පුතුන්ගෙන් අහනවා කොච්චර ආදරේ ධම්මට මේ මෙච්චර කියලා පෙන්වන්නේ නෑ මෙහෙම ලොකුවට කියලා අන්න එහෙම එහෙම හැඟීම් පෙන්වන්න පුළුවන්ද බෑ යම් කිසි උපමාවකින් ගෙනහරපාන්නේ ඒ වගේ සංසන්දනාත්මකව ඇතිවිය යුතු තත්වයන් පිළිබඳවයි හරිද මතක් වෙනකොට මහා බියක් උපදින්න ඕනේ කියන එකයි. හරි. ධර්මානුකූලව බොහෝ දේවල් සඳහන් කරලා තියෙනවා තව. නමුත් අපි මොහොතකට බලමු දැන් ඇත්තටම ජාතිය ඉපදීම දුකයි නේද? ඉපදෙන්න වෙනවා කියලා කියනකොට අර පර්වතයකට මේ නිකන් මොකද්ද මේ ප්‍රපාතයකට වැටෙන්න තියෙනවා වගේ කියලා බයක් එහෙම තියෙනවද? මහා ඇඟ පිළිපොලා යන බයක් එහෙම තියෙනවද? ආ දැන් නැහැ. නේද? මේ වෙලාවේ නැහැ. දැන් බලමු මොකද වෙන්නේ කියලා. හරි දැන් පොඩ්ඩක් ඒකයි මේ මොකද ප්‍රායෝගිකව මම කියවනේ ප්‍රායෝගිකව නිදහසේ අපි කතා කරමු. මේ ධර්මදේශනා මාලාව නිදහසේ කතා කරන සාකච්ඡා කරන ධර්මදේශනා මාලාව මොකද අපි කරන්න ඕනේ කියන එක කතා කරගන්න ධර්මදේශනා මාලාව. හොඳයි. අපි පොඩ්ඩකට මෙනෙහි කරමු බලන්න මෙනෙහි කරමු කියන්නේ පොඩ්ඩක් සාකච්ඡා කරමු. දරුවෙක් මව් කුසක පිළිසිඳ ගත්තාම හරිද? එතන ඉඳලා මේ ශරීරය පහළ වෙන තුරු මේ ලෝකෙට ඒ කියන්නේ යා බිහි වෙන තුරු ගත කරන කාලය කොච්චර සැපද දින්නේ කියලා නේද අම්මගේ කුසේනේදී නේද හරිය සැපට ඇත්තේ ආ බලමු පොඩ්ඩක් මේ දාඩි දානවට කැමතිද ගොඩාක් දාඩි දානවට කැමතියි නෑ ඇයි අපි කැමති නැත්තේ දාඩිය හරි සෙවල ගතියක් තියෙනවා ඇඹුල් ගතියක් තියෙනවා ගඳ ගතියක් තියෙනවා. උකු ගතියක් තියෙනවා. නේද? ඒකින්ද ඒවා ඇඟේ තියෙනවා දැක්කොත් එහෙම අපිට දැනුනොත් එහෙම ඩාඩි ඇඟේ තියෙනවා කොයි වෙලාවෙද හොදගන්නේ කොයි වෙලාවෙද හොදගන්නේ කියලා අදහසක් තියෙනවා. හොඳයි. ඩාඩියටත් වැඩිය සෙවල. ඩාඩියටත් වැඩිය ගඳ. ඩාඩියටත් වැඩිය උකු. ඩාඩියටත් වැඩිය ඇඹුල්. හරිද? ආන්ගේ වගේ ද්‍රාවණයක හරියට නිකන් පොකුණක වතුරක් අපි හිතමුකෝ නිකන් වතුර පොකුණක් දැකලා තියෙනවා සමහර වෙලාවට නිකන් වතුර වලවල් තියෙන වතුර වලවල් වතුර පිරීලා අර පාසි හැම මේ වෙලා කුණු වෙලා ගඳ ගහන්නේ අර මේ වතුර පල්ලුනහම නිකන් උකුවට වතුර එකතු වෙලා උකුවට වගේ තියෙන්නේ. ආන් ඒ වගේ බහලා ඉන්නුනොත් ගඳේ බැරි උකු ගතියක් තියෙන හොඳට අවුවට කැකෑරිලා රත් වෙලා තියෙන අපේ ශරීරයේ උෂ්ණත්වයටදී රත් වෙලා තියෙන හරිද? ගඳ සෙවල ගතියක් තියෙන උකු උකු අතුරෙහික බහලා ඉන්න වෙනවා. කැමතිද? කොච්චර පහසුද? හා. පිළිසිඳගෙන ටික දවසකින්ම කෙටි කාලයකින්ම ඉන්ද්‍රියන්ගේ පහළ වීම සිද්ධ වෙනවා. එතකොට ඉන්ද්‍රියන්ගේ පහළ වීම සිද්ධ වුණාට පස්සේ ආයතන තියෙනවා ඒ කියන්නේ. ආයතන තියෙනවනම් ස්පර්ශය තියෙනවා. ස්පර්ශය තියෙනවනම් වේදනාව තියෙනවා. එහෙනම් දින 70ක් 80ක් විතර ගියාට පස්සේ වේදනාව තියෙනවා දරුවෙකුට. දැන් බහැලා ඉන්නේ මොකේද? අර මං කිව්වා වාගේ ගර්භාෂ තරලයක ඉන්නේ. ඒක රසනේ එයාට. ඒක සෙවලයි. ඒක ගඳයි. නේද? ඒක අප්‍රසන්නයි. හිත අප්‍රසන්නයි. අම්මා උඩුබැලිය අතට හැරුණොත් මෙහෙම උඩුබැලිය අතට හැරුණොත් කටුබඩක ඉන්නවා වාගේ. නේද? අම්මා මේ යටපැත්තට හැරුණොත් ඔන්න පොඩ්ඩක් හොඳයි. අම්මා මෙහෙම තද වුණොත් එහෙම තෙරපීමක් තියෙනවා. අම්මා වුණොතර බිව්වොත් දැන් බලන්න අපි වුණොතර එක බිම අපිට දාඩි දානවා. සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. අම්මා වුණොතර බිව්වොත් එහෙනම් ඇතුලේ ඉන්න කෙනාට ප්‍රශ්නේ නේද? එතකොට අම්මා අගුණ දෙයක් කෑවොත් දැන් අපි මොන හරි බලමාළු හරි මොන හරි නේද වැඩිපුර දෙල් හරි මොන හරි කවම දවස් දෙක තුනක් අමාරුයි. ඒ අමාරු මොකද අපේ ලේ ධාතුවේහි ඒ සරගතිය නේද තියෙන හින්දා. මව්ගේ ලේම්ම ජීවත් වෙන ඇතුලේ හැදෙන දරුවාටත් ඒ වගේම තත්ත්වයක් තියෙනවද නැද්ද? අල්මාරියක් ඇතුළට දාලා වැහුවොත් එහෙම අපි අතපය අකුලලා උන්ඩි කරලා අර කාර් එකක ඩිකි එක වගේ එක දාලා වැහුවොත් අත් දෙක අකුලලා කකුල් දෙක අකුලලා නේද? එක විනාඩි 10 කින්න පුළුවන්. නේද? එහෙම නැත්නම් හොඳ පොහොර උරියකට දාලා කටකට ගහලා බඳිනවා. හුලං විතරක් ඇතුළට යන්න කියලා. හ්ම්. ඒ වගේ අත් කකුල් ඇකිලිලා මෙහෙම දිගටම ඉන්න උනොත් එහෙම. ලේසිද වැඩි? නෑ. අම්මා දිව්වොත් ගැස්සෙනවා. නේද? එතකොට අර ඉසේ කැක්කුම් බඩේ කැක්කුම් කකුලේ කැක්කුම් ඔය හැම එකක්ම මෙයාට තියෙනවද නැද්ද? කියා ගන්න පුළුවන් වචනයක්වත් කාටවත් ගන්න. මහා ඝනාන්ධකාරක. සද්ද කොහොමද දන්නේ? මේ පුංචි කම්පෙති දෙක හිමින් වහලා බලපුවා මොනවද ඇහෙන සද්ද? කර්මාන්තශාලාවක සද්දයක් වගේ ඇහෙනවා. ඊට වැඩි සද්දයක් මේ තරලහරහා මේක මහා යන්ත්‍ර යන්ත්‍රකාරයක ඉන්නවා වගේ. ඒ ඉතින් ඉන්දියන් පහළ වෙලා තියෙනවා නම් නේද? සද්ද ඇහෙනවා. එන මහා සද්ද තියෙන තැනක සෙවල ගඳ උකු උකු ද්‍රාවණයක බැහැගෙන හ්ම් ඊළඟ අම්මාගේ අම්මා කන බොන දේවල් හැටියට අම්මට උණක් ගැවුණොත් වලික්කුවක් හැදුණොත් නේද සමහර මව්වරු ඉන්නවා අපේ රටේ නම් නෑ මං හිතන්නේ මත්පැන් පවා බොනවා නේද මත්පැන් පානය කරන මවක් නම් ළමයාට පොඩි කාලේම <laughs> එයා මත් වෙලා ඇතුලේ. ඉතින් මේ වගේ දුකක් විඳගෙන තමයි ඉන්නේ. ඔහොම ඉන්නකොට ටික ටික ටික ටික මොකද වෙන්නේ? ලොකු වෙනවා. ලොකු වෙනකොට මේ බෑග් එකේ ඉන්න අමාරුයි. හ්ම්. එතකොට මොකද කරන්නේ? ඉන්න බැරි හින්දායි දඟලන්නේ. ඉන්න බැරි හින්දායි දඟලන්නේ. නේද? දඟලලා දඟලලා දඟලලා ටික කාලයක් ගිහලා ඉන්න බැරි තත් වෙනකොට කකුල් දෙකෙන් අයින් පටන් ගන්නවා. කකුල් දෙකෙන් ඇනලා ඔළුවේ තද කරන්න පටන් ගන්නවා. කකුල් දෙකෙන් ඇන ඇන ඔළුවෙන් තද කරන්න පටන් ගන්නවා. එතකොට තමයි ඔන්න කියනවා අම්මට නේද? අම්මට ප්‍රසූත වේදනාවක් වෙනවා කියලා. දැන් ඉතින් මොකද කරන්නේ මේ ළමයා ওই විදිහට දැන් උඩුබැලිය අතට ඔළුව තියෙන උඩට උඩ වැත්තට ඔළුව තියෙන එකන කකුලෙන් ඇන ඇන ඇන ඇන ඇන ඇන ඇන ඇන දඟලලා යටට හැරෙන්න ඕනේ. යටට හැරෙනකන් අයිනවා. ඇනලා ඇනලා ඉවර වෙලා ඔහොම ඔහොම ඉන්න වෙලාවක එක වෙලාවක යටට හැරිච්ච වෙලාවක ඇන ඇන මොකද වෙන්නේ? ගර්භාෂ නාලයේ බෙල්ල හිර වෙනවා. බෙල්ල හිර වෙනවා දැන් උර හිත ගන්න බෑ. දැන් ආපහු ගන්නත් බෑ. නේද? දැන් ඉතින් ඇතිපතන් දඟලන්න ඕනේ මේ ළමයා. ඒ දඟලනකොට ඉතින් වෛද්‍යවරු හරි කවුරු හරි උපදෙස් දීලා තියෙන අම්මට තෙරපන්න කියලා. නේද? හරියට වැසිකිලි කැසිකිලි කරන්න ගියා තෙරපනවා වගේ ඊට වැඩි තෙරපීමක් කරන්න ඕනේ. ඒ තෙරපනකොට මොකද වෙන්නේ? මස් විරාගෙන, ලේ විදගෙන, අසුචි ගොඩක, මුත්‍රා ගොඩක නේද? අර අපි සුදු ලේ ධාතුවත් එක්ක මහා වේදනාත්මක මහා කුණු ගොඩක ළමෙක් බිහි වෙන්නේ. එහෙමද නැද්ද? නේද? එතකොට අමු අමුවේ අර පෙකණියල අරගෙන කපන්න ඕනේ. ඊළඟට අර දියපට්ටයක් අපේ අතක දාලා තිබ්බා කියන්නකෝ දියපට්ටයක්. මේ මේ පොකලමක් කියන්නේ. නේද මේ ඒක රිදෙන්නේ නැහැ ඉතින් නේද කිච්චුනහම. රිදෙනවා රිදෙලා ඊට පස්සේ අරක දැම්මට පස්සේ ඊට පස්සේ රිදිලා ගියා. හැබැයි කැඩුණා. අර හැමත හුලං වදිනකොට රිදෙනවා. ඒ වගේ දියපට්ටයක් ඇතුලේ හිටිය මේ ළමයා එළියට ආපු ගමන් ජීවිතේ පළවෙනි වතාවට හුලං වදිනකොට තෙල් කටාරමක දාලා වදිනවා වගේ රිදෙන්න පටන් ගන්නවා. මේ වගේ අනන්ත දුක් තව බොහෝ දේවල් තියෙනවා ධර්මයේ මම ටිකක් කිව්ව බොහොම ටිකක් කිව්ව මේ ඉදීමේදී සිද්ධ වෙන දේ මේ වගේ ළමයෙක් කරා වතුරට ඇල්ලුවොත් ඉපදිච්ච ගමන් නේද? යාට පිච්චෙනවා වගේ දැනෙනවා කියලා සඳහන් වෙන්නේ. ඉතින් මේ ඔය වගේ තමයි මේ උප්පත්තිය කියන එක උප්පත්තිය කියන එකේ ස්වභාවය. දවස් 200 ගාණක් 280 ගාණක් ඉන්න එපා මම දන්නේ නැහැ 280 ගාණක් නේද? දවස් 280 ගාණක් ඉන්න ඕනේ අහම. මාස 9කට වැඩි ගාණක්. එතකොට මේ කැමතිද? දැන් මොකද කියන්නේ? ඊට පස්සේ ඉපදුනාට පස්සේ කතා කරගන්න බෑ. කියන දේ තේරෙන්නේ නැහැ. කිසිම අපහසුාවක් කියන්න දෙයක් නැහැ. අඩුම ගානේ ශරීරය හරව ගන්න බෑ. දවස් ගානක් යනකම් උඩුගය යට. කවුරු හරි මොන හරි දුන්නොත් නේද කිරි ටිකක් උරා බීලා ඉන්නවා මිසක් කිසිම දෙයක් කරගන්න බෑ. දවස් ගානක් මාස මාස ගානක් යනකම් එවිද ගන්න බෑ. කතා කරගන්න බෑ. පේන දේ තේරෙන්නේ නැහැ. ඇහෙන දේ තේරෙන්නේ නැහැ. කොහේ ඉන්නවද දන්නේ නැහැ. මොනවා වෙනවද දන්නේ නැහැ. කාගේ හරි මත රඳා පැවතිලා ජීවත් වෙන්න වෙනවද නැද්ද? මොහොතකට හිතලා බලන්න. උඩුවල් උඩුබැලිය අතට අපිව දාලා ඉන්නවා මොකුත් කර කියා ගන්න දෙයක් නැහැ. කතා කරගන්නත් බෑ. මොකුත් බෑ. කෑ ගහන්න විතරයි පුළුවන්. ඔහොම ගිහලා දවස් ගාණක් ගියාට පස්සේ අනෙක් පැත්ත පෙරළුනොත් ගුරුමිනියා පෙරළුනවා වගේ තමයි. නේද? උඩු බැලිය අතර හිටිය එක්කෙනා මුණින් අතර හැරුණොත් ආය ආය උඩු බැලිය අතර හැරෙන්න බෑ. කූඹිය කෑවක්වත් එලව ගන්න බෑ. නේද? ඉතින් මේ වගේ ජීවිතයකට වැටෙනවට කැමතිද? කැමති. දැන් ওই වගේ දේවල් ගැන මතක් කරනකොට දැන් මොකද හිතෙන්නේ ඉපදීම ගැන? අම්මෝ ආයෙනම් ආයෙනම් බෑ ආයෙනම් බෑ ඉස්සෙල්ලා හැම එකක් තිබ්බේ නෑ අපි ඔය ටික කතා කරන්නේ ඉස්සෙල්ලා හැම එකක් තිබ්බද නෑ ආන් දැන් තියෙනවා ඔන්න බලන්න පින්නත් නේ විනාඩි 15යි ගියේ විනාඩි 15ක් සාකච්ඡා කිරීමෙන් ඉපදීම පිළිබඳ බය උපදින தത്വයට අපේ හිතපත් වුණා ඇසීමෙන් විතරක් බලන්න අපේ චිත්තසංතානයේ තියෙන හැඟීම් කොච්චර ඉක්මනට වෙනස් කරන්න පුළුවන්ද කියලා. නේද? අපේ හිත කොච්චර ඉක්මනට එක එක පැත්තට හරවන්න පුළුවන්ද බැයිද? ඒකනේ හුඟක් වෙලාවට ඡන්ද කාලයට එහෙම දේශපාලකනේ මොකද කරන්නේ? අපිව හරවනවා ඉක්මනට ඒ පැත්තට කඩේට හරවනවා. නේද? ඇවිල්ලා කියලා කියලා කියලා කියලා කරපු හොඳ කියලා කියලා අනුන්ගේ වැරදි කියලා කියලා කියලා කියලා කොහොම හරි හරවනවා. ඒ විදිහට අපිට මේක හරවන්න පුළුවන්. අපේ හිත යම් දෙයකට නැඹුරු කරවන්න පුළුවන්. නැවත නූපදින தත්වයකට උපදීම සඳහා බය කියන එක අපේ තුල උපදින් අපේ තුල ඇති වෙන්න පුළුවන්. තව එකක් පොඩ්ඩක් සාකච්ඡා කරමු. ව්‍යාධිය දුකද නැද්ද? ව්‍යාධිය දුකයි. හරි. ඉතින් ඒක ගැන අහන කතා කරන්න දෙයක් තියෙනවද? ව්‍යාධිය කියලා කියන්නේ මට ඉදිරියේදී එළඹෙන්න තියෙන කොයි දවසක හරි කොයි කාලෙක හරි සසර ජීවිතේ මට එළඹෙන්න තියෙන ව්‍යාධි දුක් කියලා ව්‍යාධි දුක් අපේ අසනීප දුක් කියලා මතක් වෙනකොට ඇඟ කිලිපුලා යන බයක් වගේ උපදිනවද? දැන් තියෙනවද එහෙම එකක්? දැනට අඩුයි නේද? එහෙම වෙන්න ඇති. ඕවා වෙන එකක් නැහැ. එහෙම හිතෙන්නේ. නේද? නමුත් ඔන්න බක් පොඩ්ඩක් මෙහි කරමු. මොකද නලියන්නේ? මොකද දඟලන්නේ? ඉන්න බැරුවයි දඟලන්නේ. ඇයි? රත් වෙනවා. නේද? ඔහොම ඉඳගෙන ඉන්නකොට රිදෙනවා. රත් වෙනවා. ස්පිරිතාල වලට ගියාම දැකලා තියෙනවා සමහර ඇත්තන්ට හෙල්ලෙන්න බෑ. අංශභාගය වගේ ලෙඩක් හඳුනනවා මොකද වෙන්නේ? හෙල්ලෙන්න හෙල්ලෙන්න බෑ. නලියන්න බෑ. රත් වෙනවා. දැකලා තියෙනවා දැන් ඒවට මෙට් එකම හදලා තියෙනවා නිකම්ම නේද? ඒ රත් වෙන එක අඩු කරන්න අර නේද එක කරන්ට් එකට ගහපුවාම එක සැරයකට එක පැත්තක් ඉස්සෙනවා ඊට පස්සේ ඒ පැත්ත පාත් වෙනවා ඊට පස්සේ අනිත් පැත්ත ඉස්සෙනවා ගිඩි ගිඩි වගේ තියෙන දැකලා තියෙනවා ඒ රත් වෙන හින්දා එතකොට මේ ඉතින් තමන්ගේ පැත්තට හිත යොමු කරලා හොඳින් මෙනෙහි කරන්න ඕන මෙහෙම ඉඳගෙන භාවනාවක් විදිහට මේ ශරීරය හොල්ලන්නේ නැතුව ඉඳ සිද්ධ වුණොත් මේ අත් දෙක උස්ස ගන්න බැරි වුණොත් මේ කකුල් දෙක හොල්ල ගන්න බැරි වුණොත් හැරෙන්න බැරි වුණොත් මට මොන වගේ තත්ත්වයක් උදා වෙනවද කියලා මෙනෙහි කරන්න ඕනේ නිකන් බෑ. හරිද? හොඳට මෙනෙහි කරන්න ඕනේ. භාවනාවක් විදිහට අර ජාති දුකට අදාළ මන් ටිකක් කිව්ව තව තව ඒවා එකතු කරගන්න පුළුවන් නේද? එකතු කරගෙන මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට පොඩි ළමයෙක් විඳින දුක මෙනෙහි කරන්න ඕනේ. දැන් අපි මේ කතා වුණේ දැන් ව්‍යාධිය ගැන මෙනෙහි කරන්න ඕනේ. මේ අත් දෙක උස්ස ගන්න බැරි වුණොත් කකුල් දෙක උස්ස ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අත් දෙක උස්ස ගන්න බැරි තත්යකට මට ආවොත් කතා කරගන්න බැරි තත්යකට ආවොත් ස්වභාව ධර්මය විසින් අනේ යාට කතා කරගන්නත් බෑ අත් දෙක උස්ස ගන්නත් බෑ කසවන්නේ නැතුව ඉන්න ඕනේ කියලා ඔළුව එහෙම කසන්නේම නැද්ද? හදිස්සියේමට කියන්නත් බැරි නම් අත් දෙක උස්ස ගන්නත් බැරි නම් ඔළුවේ කුංචි කැසීමක් ආවොත් මොකද කරන්නේ? මොන ඉවසිල්ලක් ඉවසන්න වෙනවද කියන්නේ? නේද? දැන් කසනකොට අපිට ඉන්න පුළුවන් ද කසන්න නැතුව? චුට්ටක් ඉඳලා බලන්නකො වෙලාව. කසන වෙලාවක ඔළුව එහෙම කසන වෙලාවක නෑ මං කසන්න නැතුව ඉන්නවා කියලා ඉඳලා බලන්නකො. ඉන්න බෑ. එහෙනම් ඉන්න වෙනව දවසක. හරිද? හැරෙන්න නැතුව ඉන්න වෙනවා. පුංචි කාලේ වැසිකිලි කැසිකිලි කරගත්තාම ලොකු එක්කෙනෙක් ඇවිල්ලා කවුරුහරි පිරිසිදු කරනකම් එහෙම වින්ද වෙනවා හරි අප්‍රසන්න වෙන්නේ. නේද? සමහර අය එකතෙන් වුණාම එහෙම වින්ද වෙනවද නැද්ද? කවුරු හරි පිරිසිදු කරනකම් ඉන්න වෙනවා. මේ ඇඳුම් පැළඳුම් ආදී අයින් කරගෙන අපි ඉක්මනට පිරිසිදු වෙනවා හැන්දාවට. නේද? දාඩිය හොදගෙන අලුත් ඇඳුමක් ඇඳගෙන ටිකක් සනීපයක් ඇති කරගන්නවා. ඒවා මොකක්වත් කරගන්න බෑ. සිලුට ඇඳුම් පිටින් කවුරු හරි අයින් කරනකම් ඉන්න වෙනවා. කතා කරගන්න බෑ. අතක් උස්ස ගන්න බෑ. හ්ම් ඒ වගේ ඊළඟට සමහර ඇත්තන්ට මොකද වෙන්නේ ඔය එකම තැන එකම විදිහම වෙන්න ගියාම මේ පැත්ත මේ පැත්ත රත් වෙලා රත් වෙලා රත් වෙලා මොකද වෙන්නේ? තුවාල දානවා. මැස්සෝ අහනවා. ඔළුවේ මැස්සෙක් ඇහුවොත් මොකද කරන්නේ? කරන්න දෙන්න තේහෙම වින්ද වෙනවා නේද? ඔළුවේ මැස්සෙක් ඇහුවොත් එහෙම වින්ද වෙනවා. ඉතින් නිකන් ඕවා අහගෙන ඉඳලා බෑ මොකද කරන්න ඕන? මෙනෙහි කරනවා. ඔළුවේ මැස්සෙක් ඇහුවොත් ඔළුව කැසුවොත් කූඹියක් කෑවොත් නලියෑවොත් හත් වුණොත් මේ ඇඟ රත් වුණොත් මෙහෙම වින්දෙනවා කොල්ලන්ට හිතේ වුමනාව තියෙනවා හිතෙන් බලය දුන්නට හිතෙන් බලය දුන්නට හෙල්ලෙන්නේ නැහැ මම දන්න කෙනෙක් ඉතියා දෙල්ලම් කර කර හිටියේ උණක් ගැවුණා බෙහෙත්යෙන් දයන් කියලා කියනකොට තරුණ ළමයි බෙහෙත්යෙන් දයන් කියලා කියනකොට නැගිටින්න යාගේ කකුල් දෙක උස්සන්න යා උත්සාහ කරනවා කකුල් දෙක ඉස්සෙන්නේ නැහැ කොන්දේ පල්ලෙහා පන්නේ නැතුණා මොකක් වුණාද කියලා කාටවත් කියන්න බැහැ හරි ඊට පස්සේ අපි කියනවා එයාට බලන්න දැන් අපි අපි කකුල උස්සන්න හදනකොට උස්සන්න උස්සන්න හදනකොට දැන් අපේ හිතෙන්නේ බලය එන්නේ ඉතින් හිතෙන් එයාගේ බලය එනවා එනකොට කකුලේ ඇඟිල්ලක් විතරක් මෙහෙම එල්ලන කකුල හෙල්ලෙන්නේ හරි ඉතින් අපි දැකලා තියෙනව නේද ගොඩාක් දුක් විඳින රෝගීන් නේද අපි දැකලා මොකද කරන්නේ අනේ පව් අනේ පව් කියලා නිකන් එනවා නේද? ඒ හැම වෙලාවකම කොහොමද මෙනෙහි කරන්නේ? අපේ වැරද්ද තියෙන අපි කොහොමද මෙනෙහි කරන්නේ? මේ தත්වයෙන් මම අත මිදිලා නැහැ. මේ தත්වයෙන් මම අත මිදිලා නැහැ. මට මෙවැනි தත්වයකටපත් වෙන්න තියෙන ඉඩකඩ ඕනෑ තරම් තියෙනවා. ඕනෑ තරම් තියෙනවා. මම එකකින් අත මිදිලා නැහැ. අපි හිතන්නේම නෑ මට වෙන්නේ නෑ මට වෙන්නේ නෑ මට වෙන්නේ නෑ කියලා. මට මෙය විය හැකි. මේක තමයි සංස්කාරයාගේ තියෙන தত্ত্বය. නේද? රූපය හැම වෙලේම වෙනස් භාවයකට පත් වෙනවා. වේදනාව හැම වෙලේම වෙනස් භාවයකට පත් වෙනවා. සංඥා සංකාර විඥානයන් හැම වෙලේම වෙනස් භාවයකට පත් වෙනවා. ඉතින් මේක සැප පැත්තටම පත් වෙනවා කියන්න බෑ. කොයි පැත්තට පත් වෙද කියලා කියන්න බෑ. සැපපත්තත් සැප පැත්තට හැරුණත් ඒක තියා ගැනීම කියන එක, පවත්වා ගැනීම කියන එක කරන්න පුළුවන් එකක් හරි අපි ඔක්කොගේම ශරීර අපි මොන තරම් තරුණ කාලයේ ප්‍රියව මේ සම්මත වශයෙන් අන් අයට ප්‍රිය තත්ත්වෙන් හිටියත් ඒවා වැහැරිලා වැහැරිලා වැහැරිලා ගිහිලා කොන්ද කුදු වෙලා නේද මම දන්න කෙනෙක්ගේ මොකද උනේ නාසයේ නිකටේ ධනිහ ගෑවෙන තරමටම කොන්ද කුදු වෙනවා මේ දෙකකට ගෑවෙන තරම් ඒ ගානට කොන්ද කුදු වෙනවා හරිද අන්තිමට මොකද උනේ නාසය දිය වෙන්න පටන් ගත්තා කන් දිය වෙන්න පටන් ගත්තා හරි නාවලා නාවපු ගමන් ගෙනල්ලා තියලා net එකකින් වහන්න ඕනේ. ඇයි ඒ? මැස් වහනව නැත්තම්. හරිද? ඉතින් මෙවැනි මහා දුක්ඛිත තත්යකට සසර මාවපත් වෙන්න පුළුවන්. හ්ම්. තිරසංගත වෙලා ඉපදෙන්න සත්තුන්ගේ කොහොමද? මාව තිරසං සතෙක් වෙලා උපදින්න තින් ඉඩ කඩක් තියනවද නැද්ද? තියෙනවා. නේද? හොඳයි. සතෙකුට හැදුනා කියලා හිතන්නකෝ අර ලොකු කුළු හරෙකුට. කුරල් ලෙඩක් හැදුනා කියලා හිතන්න. හ්ම්. අර ශරීරය අරගෙන ඇවිදින්න බෑ. කුරේ එයාටම එනවා. කට එනවා වගේ ඇන්නේ එයාගේම කුරේ. අන්තිමට මොකද වෙන්නේ? එක කකුලකට හැදෙනවා. කොරක ගහ හැදෙනවා. දෙකකට හැදෙනවා. තුනකට හැදෙනවා. දැන් ඇවිද ගන්නම බැරුව යනවා. ඊට පස්සේ කොහේ තැනක වැටෙනවා. වැටිලා ඉතින් දැන් ඇඟේ අහන්නේ බෑ නෑනේ ගුලේ අහන්නේ තියෙන්නේ. ඉතින් බඩගිනි පිපාසාව ඔය ඔක්කොම තියෙද්දී දන්නවද ඔය ලොකුවට හිටියට බිමට වැටුනොත් ඒ වෙලාවෙ නම් කවුද ඉන්නේ? මැස්ස වෙනවා, කඩි වෙනවා, කූඹි වෙනවා. දැන් එයාලා එයාලගේ වැඩේ කරන්න පටන් ගන්නවා. හිතන්න බලන්න මොන දුකක්ද විඳින්න වෙන්නේ කියලා. නේද? කඩි කනකොට කූඹි කනකොට ලේසියක්ද? හ්ම්. මැස්ස වහනවා, පණුව ගහනවා, නේද කුණු වෙලා මැරෙනවා එක තැනක කැලේක එහෙමනම් ප්‍රතිකාරයක් කරන්න දැන් මිනිස්සු ආශ්‍රයේ ඉන්න සතෙක් නම් ප්‍රශ්නයක් නැහැ. කැලෑවල් වලට වෙලා තැන් තැන් වල තැන් තැන් වල දුක් විඳින සත්තු කොච්චරනම් ඉන්නවද කාටවත් ඒ දුක් පේන්නෙත් නැහැ කියන්නත් බෑ සසර අනන්ත දුක් විඳින ව්‍යාධි දුක් අපි මේ කරන කියන දේවල්. ඇයි ඇයි ත්‍රිසං වෙලා උපදින්නේ? කයෙන් කරන වැරදි, වචනයෙන් කරන වැරදි, සිතෙන් කරන වැරදි. හ්ම්. ඔහේ ගානක් නැතුව එකතු වෙලා හොඳ කේලම් ටික අදලා බානවා. නේද? අනුන්ට රිද්දවන වැඩ කරනවා, කුහකකම් කරනවා, ඊර්ෂ්‍යාකම් කරනවා. හ්ම් කිසි ගානක් නැහැ ගෙදරට වෙලා ඉද්දි. නාම ප්‍රතිඵලය. මීහරක් දෙනා කියලා උපදිනවා. <laughs> නේද? එක එක එක එක සත් වෙලා උපදිනවා. പ്രേත වෙනවා, භූත වෙනවා, මලයක් වෙනවා. අනන්ත දුක් විඳින්න වෙනවා. ඉතින් මේවා ක්‍රමානුකූලව මෙනෙහි කරන්න ඕනේ. හරිද? සංසාරගත දුක්කේ. මේ සංස්කාරය හින්දා අපිට අධික ලෝභය ඇති වෙනවා. ඒ ලෝභය ඇති වෙන්නේ දුවය, පුතාය, සහෝදරයාය, ඥාතියාය, ඉඩමය, ගෙදරය. හරිද? ඉතින් දන් දීලා, සිල් රැකලා මේවායින් අත මිදෙන්න භාවනා කරලා මේවායින් අත මෙදෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙද්දී ක්‍රමානුකූලව ඒක පටන් ගන්න නැතුව මොකද කරන්නේ? අර මත්තෙම නැහි නැහි නැහි නැහි ඉන්නවා 70යි 80යි දැන්. අය පොල් ගෙඩියක් වැඩින්න බෑ තාම. එහෙම පුළුවන්ද? කියලා නේද? කොරක ගහ හරි අර එහා පැත්තේ වැටෙන් එහා පැත්තට වැටෙන කියලා හැරමිටියෙන් හරි මෙහා පැත්තට දාගන්න තමයි බලන්නේ. මොකද ඈ ඕක පාර තිබුණා කවුරු හරි ඇඳන් ගියා කියලා ආය ඕක මොකද වෙන්නේ? දැන් දරුවන්ගේ ටික ඒ කට්ටියට බාර දීලා නේද? තමන්ගේ තමන්ගේ විසුද්ධිය හදාගන්න බලන්න ඕනේ කවුරුත්. හ්ම් වයස් යනකම් ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. දැන් වයසට ගිහිල්ලා නම් මම මේ කියන්නේ. නේද? තවත් මේක හරියන්නේ නෑ බලාගෙන පරිස්සමෙන් ප්‍රපාතයට ලිස්සලා වැටෙන්න පුළුවන්. ලිස්සන තැනක අපි ඉන්නේ. අද මේක සෙල්ලමක් නෙවෙයි. අන්න එහෙම බොහෝ අධික දුක් දුක් කියන තත්ත්වයන් වලට මුහුණ දෙන්න තියෙනවා. මේ මොහොත ගන්න පින්වත්නි ලෝකේ කී දෙනෙක් නම් කී දෙනෙක් නම් මේ වෙලාවේ තමන්ගේ ප්‍රිය උපදවන අයව මිනි පෙට්ටියේ තියලා සාලට වෙලා කලන්ත දදා වැටි වැටි ඇද්ද මේ වෙලාවේ ලෝකේ කී දෙනෙක් නම් නේද ලෝකේ කී දෙනෙක් නම් මේ වෙලාවේ ප්‍රසූත වේදනා ඇති වෙලා මහා විලාප තීතිකය ගහද්ද ලෝකේ කී දෙනෙක් නම් මේ වෙලාවේ අතපය කැඩිලා බිඳිලා නේද අනන්ත දුක් විඳිනවා නැද්ද? ලෝකේ කී දෙනෙක් නම් මේ වෙලාවේ තමන්ගේ ශරීරයේ නොයේකුත් අසනීප හැදිලා නේද දැකලා තියෙනව නේද? වෙලාවක යන්න ඕනේ කට්ටිය එකතු වෙලා. බණ අහන්න ආවා වගේම වෙලාවක යන්න ඕනේ පිළිකාරෝහලට. හරිද? නොයේකුත් තැන්වලට ගිහිල්ලා ඒවා බලා ගන්න ඕනේ. විඳින්න වෙන දුක් බලා ගන්න ඕනේ. ඒවා බලලා අනේ පව් කියලා හැරිලා යන්න නෙවෙයි තියෙන්නේ. මොකද්ද? ඒවම් භාවී එවං ධම්මෝ ඒතං අන්තෝති මේ මේ ස්වභාවය මේ ධර්මය මේවයින් මං අත මෙදිලා නෑ මම අත මෙදිලා නෑ මට මේ සියල්ල සිද්ධ වෙන්න පුළුවන් ඉඩ කඩක් මේ ජීවිතයේදී හෝ වෙන ජීවිතයකදී තියෙනවා පාරේ යනකොට තිරිසන් සතෙක් දැක්කහම ඒ සතා මොනවා හරි මහා දුකක් විඳිනවා දැක්කහම හරිද අපිට සංඥාවක් විදියට එන්න ඕනේ මෙතෙන්ට මාවපත් වෙන්න පුළුවන් කියලා එහෙම හිතුණත් දැන් ඇයි පෙර දෙක සැරයක් වගේ විත්තියේ ඉන්න හුණත් ඇති පින්නත් නේ කෙනෙකුට සසර කලකිරෙන්න. හරි වැඩේ තියෙන මේවා පේන්නෙම නැහැ. පේන්නෙම නැහැ. නේද? එහෙට මෙහෙට එහෙට මෙහෙට දුවන සත්තු ඉන්නවා. එතන තියෙන රූප වාහිනිය නම් හොඳට පේනවා. අර සත්තුන්ව පේන්නේ නැහැ අපිට. හරිද? ඒ මොකද අර පිස්සු වැටලා වගේ ඉන්නේ අර පොඩි පොඩි සැපයන් වලට. දරුවෝ දැකලා පිස්සු වැටිලා මේ මෙහෙ ඇවිල්ලා නේ හම්බුනේ. මෙහාට පස්සේ දරුවෝ ලැබුණා. දෙමාපිය ලැබුණා. රූපවාහිනිය ලැබුණා. නේද? ඉඩම් ලැබුණා. ඔප්පු ලැබුණා. වාහන ලැබුණා. ඔය හම්බෙච්ච ඒවා හින්දා මොකද වෙන්නේ? හ්ම්. පුදුම ආඩම්බරයන් වෙලාවක අපේ පුතා මෙහෙමයි කියලා තින් ආය නෑ. නේද? පුතෙක් පුතෙක් දුවෙක් සමාජයේ යම් ඉහළ තැනකට ගිහිල්ලා තියෙනවා නම් ආයෙ ඉතින් ඕක තමයි ඔළුවට ගන්න ඊට පස්සේ. අරගෙන අපි මෙහෙමයි කියලා ඉන්නවා. අපි මෙහෙමයි තමයි. නේද? ඈ මරණ වේදනාව ඇවිල්ලා කොරකයා ගන්න දෙයක් නැති වෙනකොට ලොකු කන් ටික ඔක්කොම ඔක්කොම ඉවරයි නේද ඔක්කොම ටික ඉවරයි අන්තිමට ඉතින් ආන් අපි මෙහෙමයි තමයි අන් දෙකක් එක්ක ඉන්නවන්න හරි බලනකොට දැන් බුදුරජාණන් වහන්සේ කියනනම් තෝදෙය කුක්කට වෙච්ච දේ දැක්කද නේද කවුද දන්නේ හ්ම් කකුල් නැතුව ඉපදිලා අන්න ගැරඩි වෙලා ඉපදිලා ඩිං වල ඉපදිලා ගෙම්බ වෙලා ඉපදිලා ඉතින් ඒ තමයි අපි මෙහෙමයි කියන කී හිටපුවා නේද අනිත් අයව තලාපෙලා දමමින් එහෙම ඉන්න වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි තමන් ඒවා පිළිබඳ නිවැරදි මෙනෙහි කිරීම කරන්නේ නැති හින්දා. තව දුරටත් අපි මේ මේ පිළිබඳ සාකච්ඡා කරන අනුමුත් මම මේ දැන් මතක් කරනවා මේ ටිකේ මේ වෙලාවේදී මම අහන මේ අත්ංගෙන් දැන් මේ වෙලාවේ අද හෙට දවසෙත් අපි අපාදුක, പ്രേත, പ്രേත අසුරාදී තැන්වල තියෙන දුක් ගැන අපි සාකච්ඡා කරන සැරෙන් සැරේ අපේ හිත සංස්කාරයන්ගෙන් අත මුදවා ගන්න ඕනේ හින්දා නමුත් මම මේ වෙලාවේ මෙයාටන්ගෙන් අහනවා මේ ටික සාකච්ඡා කිරීමෙන් අපි ව්‍යාධිය ගැන පොඩ්ඩක් කතා කරා මරණය ගැන පොඩ්ඩක් කතා කරා නේද? ඒ වගේ කතා කරපු ටික කතා කිරීමෙන් අර ඉපදීම ගැන කතා කරා මොකද හිතෙන්නේ? මේ වෙලාවේ මොකද හිතෙන්නේ අප්පෝ ආයෙනම් බෑ ආයෙනම් බෑ ආයෙනම් බෑ කියලා සිතුවිල්ලක් හැදිලාද නැද්ද? ඒකනම් හරියන්නේ නැහැ. ඒකෙන් නම් අයින් වෙන්න ඕනේ කියලා. කොච්චර කාලයකට පස්සේද දන්නේ ඔකාගේ නේද දැන් අපි විනාඩි 40ක් විතර මේ පිළිබඳව සාකච්ඡා කරා ආන් දැන් හරි නේද නමුත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මම කියන්නේ ප්‍රායෝගික වෙන්න ඕනේ කියලා ලොකු ප්‍රශ්නයක් අහන්නයි මම යන්නේ දැන් නම් තියෙනවා මේ වෙලාවෙ නම් තියෙනවා දවසක් ආය නම් ඉදීමක් ඕනෙම ඕනෙම නෑ කියලා අපේ හිතේ අදහසක් තියෙනවා. හරි. කොච්චර වෙලා තියෙන්නේ? කොච්චර වෙලා තියෙයිද? බණ ටික ඉවර වෙලා විනාඩි 10ක් 15ක් තියෙයි. බණ ඉවරනම කවුරු හරි කෑමක් දුන්නොත් එහෙම හරි සිය එතනින්ම ඕක ඉවරයි. එහෙනම් මේ හැඟීම මට ඉපදුනා. මේ හැඟීම මට ඉපදුනේ සංසාරගතව මට මේවා තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන හින්දා. පාරේ තොටේ ඉන්න පිරිසක් අල්ලගෙන ඇවිල්ලා මම ඔය බණ ටික කියන්න ගියොත් එහෙම. මේ අත්වනම් දැන් ඒක හොඳට තේරුම් ගත්තා. නේද? මං පාරේ යනකොට ඉන්න පිරිසක් එකතු කරගෙන මෙහාට එනවා මෙහාට එනවා මෙහාට එනවා කියලා හරිද කොහේ හරි තැනකින් ඉඳගෙන මං ওই ටික කිව්වොත් එහෙම වැඩි දෙනෙක් මොකක් කියයිද හාමුදුරන්ට ටිකක් පිස්සු වගේ ඒ හිතවලට ධර්මය තේරෙන්නේ නැහැ නේද එහෙනම් මේ ඇත්තෝ සන්තෝෂ වෙන්න ඕනේ විනාඩි 40ක ධර්මයක් ශ්‍රවණය වෙනකොට මාව සංස්කාරයන්ගෙන් කලකිරෙන ස්වභාවයේ සිතුවිල්ලක් මට ඇති වුණා ඒක මගේ සංසාරගත යම් කිසි පුහුණුවක්. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. ඕක තියාගන්න එකයි වැඩේ. මේ වෙලාවේ ඔය හැඟීම ඉපදුනේ මං අර මව් ගර්භය ගැන කියනකොට හොඳට නිකන් ඒක අත්දකින්නවා වගේ දැනුණාද නැද්ද? නේද? අර දාඩිය මෙහෙමනම් දැන් හරිද? ආන්ගේ විදිහට පින්නත් නේ. තමන් භාවනාවක් විදිහට මේක කරන්න ඕනේ. කොහොමද භාවනාවක් විදිහට මව් ගර්භය තුල ඉන්න කෙනෙකුට දැනෙන වේදනාව පිළිබඳව Tamanට මෙහෙම ඉන්නකොට හිතා ගන්න පුළුවන් නේද? හිතා ගන්න පුළුවන් ඇස් දෙක පියාගෙන මේ ශරීරය පුරාවට අර වගේ නේද? ලෝදිය වගේ වටේට සෙවල ද්‍රාවණයක බහැලා අත් කකුල් අකුලගෙන ඊට පස්සේ එළියට එන්න හදනකොට නේද අම්මා උඩුගලිය අතට ඉන්නකොට ඊළඟට ව්‍යාධීන් වලටපත් වෙලා අත උස ගන්න බැරුව ඉන්නකොට පුංචි ළමයා විදිහට ඉන්නකොට කොයි වගේ දුක්ඛ ස්කන්ධයක් විඳිනවාද කියලා අනුමාන වශයෙන් තමයි හොඳට මෙනෙහි කරන්න ඕන දැනෙන විදිහට හොඳට මෙනෙහි කරන්න ඕනේ. හරි මම කිව්ව ටිකයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දැකලා තියෙන නේද? දෝමනස්සයන් නැති වෙච්ච අය හ්ම් කම්බුල් දෙකේමත් තියාගෙන උදේ ඉඳන් හැන්දෑව වෙනකන් නිින්ද යන්නේ නැහැ. හ්ම් ලොකු දුක් ඇති වෙච්ච අය ආශ්‍රය කරලා තියෙනව නේද? හ්ම් ප්‍රියයන්ගෙන් වෙන් වෙච්ච අයව හම්බෙලා තියෙනව නේද? ඒ කටියට තියෙන දුක්ඛන්දරාව කොච්චරද කියලා නේද කොහොමද සමහර වෙලාවට වැලි මූව කෑ ගහනවා වාගේ යටිගිරියෙන් එන ශබ්ද ඒක තමන්ගේ සහෝදරයෙක්ගෙන් වියෝ වෙලා එක එක දැරිවියක් මම දැක්කා ඒ කෑ ගහපු කෑ ගැහල කොච්චර කරන මේ ශරීරයේ යන්තම් හයියක් තියෙනකන් යටිගිරියෙන් කෑ ගහනවා ඊට පස්සේ කනක් දාලා වැටෙනවා ඊට පස්සේ වටේ පිටේ කට්ටිය එකතු කරලා මොකද වෙන්නේ? කොහොම හරි වතුර ටිකක් ගහලා යන්තම් යන්තම් සිහි එනකොට එයාට එකපාරටම ආයෙ මතක් වෙනවා මගේ සහෝදරයා වියෝ වුණා කියලා. එතකොට ආයෙසරයක් ඒක අහගෙන ඉන්න බැරි තරම් විලාපයක්. වචන නෑ ඒ විලාපේ. ආ ගන්න සද්ද විතරයි. ඒ මොකද ඇතුලෙන් එන ගින්න දරන්න බැරි කෑ ගැහිල්ලක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් එවැනි මහා දුක් ගොඩකට අපිව වැටෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් තියෙනවා. ආන් ඒවා මෙනෙහි කරන මෙනෙහි කර කර මෙනෙහි කර තමන් මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ සසර තියෙන විඳින්න තියෙන දුක් ගැන මෙනෙහි කරනකොට පින්නන්නේ ඒ ඒවා තේරෙනකොට තමයි ඒකෙන් අත මෙදෙන්න අත මෙදෙන්න ඕන කියන දැඩි හැඟීම එන්නේ නැත්නම් අපි කොච්චර භාවනා කරන්න කිව්වොත් භාවනා කරන්න කිව්වොත් සිල් රකින්න කිව්වොත් ඔක්කොටම එන්නේ පොඩි පොඩි ඉඩක් තියෙන අපේ හිතේ. ඒක ගින්න ගින්න තේරෙන්න ඕනේ. 11 ගින්නකින් දැවෙන බව තේරෙන්න ඕන සංසාරගත සත්‍යය සියලු දෙනා ගිනි වලින් දැවෙනවා අනේ මේ පොඩි ඉඩම් කැලිය වලට දැවෙන්නේ. පොඩි මස් කැලිය වලට දැවෙන්නේ. හරි. Tamanට ඕන හැටියට තියාගන්න බැරි දේවල් වලට මැරෙන්නම මැරෙන්නම හදනවා. අර රාණ්ඩු අල්ලනවා, අනුපද කියා ගන්නවා, කේලම් කියා ගන්නවා, පොර අල්ලනවා. අන්නේ ඔකගේම තත්තර මාව වැටලා තියෙන්නේ කියලා. ඔය ටික දැන් මෙනෙහි කරනකොට අපි මම කියනවත් එක්ක මෙනෙහි කරනකොට ඔය වගේ හැඟීමක් ඉපදුනානේ. නේද? මෙනෙහි කිරීම අයින් වෙනකොට මෙනෙහි කිරීම අයින් වෙනකොට හැඟීම නැතු වෙනවා. යමක් කළපු හින්දා එවැනි හැඟීමක් ඉපදුනා නම් ඒක නැති වෙනකොට ඒ හැඟීම නැති වෙනවා. ඒක නැති වෙනකොට ඒ හැඟීම නැති වෙනවා. තේරෙනව නේද? එහෙනම් මොකද කරන්න ඕන? ඔය හැඟීම තිබුණා නම් ඔය හැඟීම හැම වෙලේම තියෙනවා නම් සසරෙන් අත මිදෙන්න ලොකු තල්ලුවක් Tamanගෙම හිතෙන් තියෙනවද නැද්ද? වැරදි කරන්න බයක් තියෙනවද නැද්ද? දෙයනේ හරකෙක් වුණොත් එහෙම මාව කාර කියන්නේ නේද? දැන් මේ තියෙන මස් ටික හරක් හරකෙක් වුණා නම් නේද? බිම් බලාගෙන ඉන්න වෙනවා, අවුවේ තෙමෙනවා, වැස්සේ නේද? අවුවේ වේලෙනවා, වැස්සේ තෙමෙනවා. ඉතින් ඉවරක් නෑ මහා දුකක් කෝටු පාරවල් කණ්ඩ වෙනවා. එවැනි තත්යකට පත් වෙයි කියන බිය තමන්ගේ సంతාණයෙන් නිබඳව ඇති වෙන විදිහට මොකද කරන්න ඕනේ? හිත සකස් කරගන්න නම් ඒවා ඔහේ බත් කකා බත් කකා බත් කකා විතරක් ඉන්න නැතුව අනුන්ගේ දේවල් විතරක් හොය හොය ඉන්න නැතුව එක එක එක එක දේවල් නෙවෙයි හැම නිමේෂයකම මෙනෙහි කළ යුත්තක් තියෙනවා. සසර බය මෙනෙහි කරන තැනත්තාට සංසාරයෙන් අත මිදින්න සංස්කාරයන්ගෙන් අත මිදින්න අවශ්‍ය කරන තමන්ගෙම හිතෙන් ලැබෙන හයිය ලැබෙනවා කියනවා. අන්න ඒකට ඒක කරගන්න ඕනේ දෙයක්. හරි දැන් ඔය යන්තම් හැඟීමක් ඇති වුණා නම් මං මං කිව්ව එකයි වාසනාවන්තකමක් තියෙනවා. සංසාරගත පුරුද්දක් තියෙනවා. ඒකට සතුටු වෙමින් මම මේ හැඟීම එක දිගට පවත්වා ගන්න ඕනේ කියලා. හරි. කටයුතු කරන්න ඕන. පුළුවන්ද? පුළුවන් කියලා යයි. නේද? බණ ඇහිච්ච අය ඔහොම අහනකොට ඔක්කොමලා දැන් නේද? ඔක්කොමලා කියනවා මට පුළුවන් කියලා. හැබැයි කරන්නේ නැහැ. ඒ සඳහා සැලසුමක් හදාගන්න ඕනේ. ඒක කරලා බලන්න තමන් කොච්චර වෙනස් වෙනවද කියලා. හැමදාම ඔය හුලඟ යනවා වගේ ඒ ඒ වෙලාවට ඇති වෙන ඒ වෙලාවට ඇති වෙන සිතුවිලි විතරක් ඉන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට තමන්ගේ සිතුවිලි හදන්න නැත්නම් මේ කොහේවත් යන තමන්ගේ වසඟයට ගන්න බැරි මේ දෙන් පුද්ගලයෝ දෙන්නේ තුන් දෙනෙක් මැත්තේ නැහැනවා මුළු ජීවිතේම. <laughs> දරුවෝ දෙන්නේ තුන් දෙනෙක්, දෙමාපියෝ, ස්වාමියා, භාර්යාව ඔය දෙන්නේ තුන් දෙනෙක් එක්ක නැහි නැහි ඉඳලා ඔක්කොම දාලා යන වෙනද ගල් ගෙඩියක් වගේ වෙලා යන වෙනද. මේ ශරීරේ පණුවන්ටයි මැස්සන්ටයි දීලා යනවා. මොහෙලම තියාගන්නවා කියලා. ඉතින් ඒකෙන්ද එතන එතන දක්වා වෙනකන් ඔය අල්ලගෙන ඉන්න දේවල් ඔක්කොම අතාරින්න සූදානම් වෙන්නේ. අතාරිනවා කියන්නේ යුතුයකම් අතාරිනවා කියන එකක් නෙවෙයි, ගෙවල් දොරවල් දාලා යනවා කියන එකක් නෙවෙයි. ඔන්න ඔය හිත නිවනෙහි අලවා වාසය කරන්න ඕනේ. හ්ම් මොකද කියන්නේ මම ඔය කියන විදිහට මෙනෙහි කරොත් ඒක වෙනවද නැද්ද? එහෙනම් මගේ කොටස ඉවරයි දැන් කාය කොටස තියෙන්නේ. තමන්ගේ කොටස නේද? හැමදාම මෙනෙහි කර කර එකාකාරීව ඒ කැමැත්ත තියාගන්න ලොකු උත්සාහයක් ගන්න ඕන දැඩි අදිස්ථානයකින් ඉන්න ඕනේ දැඩි අදිස්ථානයකින් ඉන්න ඕනේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනෙන්න ඕනේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ලොකු ප්‍රශ්න තියෙන වෙලාවට පොඩි පොඩි ප්‍රශ්න විතරක් නේද ඒ තරම් ප්‍රශ්නයක් නැහැ නේ අන්න අර කෙනෙක් ස්පිරිතාලේ වැඩිලා ලොකු ප්‍රශ්නයක ඉන්නවා හරිද කවුරු හරි අහනවා මේ මේසෙ මෙතනින් තියන්නද මොකද කියන්නේ කියලා ගෙදර කෙනෙක් හරිද දැන් එතන මොකද කියන්නේ අනේ යන්නකො ඕන තැනක වෙන තැනක් ඒකට පොරාලනවා දැන් කියන්නේ ඕක ඕන තැනක ඕක ඕන තැනක තියාගන්නවා මට අර ආන් වගේ සංකාර ප්‍රශ්නේ ආපු අයට ඔය ඉඩම් කඩම් ගෙවල් දොරවල් ඔය වගේ නතරම් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ කියන්නේ සංසාර ප්‍රශ්නේ දාගන්න ඔළුවට. හරි. ඉතින් මේ අත්ත බොහෝම විශාල පුණ්‍ය කර්මයක් මේ සිද්ධ කරගන්නේ. තමන්ගේ බාහුව බලය යොදලා හරි හම්බ කරගත්ත ධනෙ වේ පහදම් කරලා තමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා ලෝකෙටම බණ අහන්න අවශ්‍ය කරන දායකත්වයක් ලබා දීලා කටයුතු කළා. ඉතින් ඒකින්ද ඒ ඒ ලබාගත් ආනිසංසාරයේ ධර්මය ඇහිලා කොහේ හෝ තැනක කෙනෙක් සංවර වෙනවා නම් ඒ අත්තන් සංවර වෙන වාරයක් වාරයක් ගන්න මේ අත්තන්ට බොහෝ පින් රැස් වෙනවා. ඉතින් ඒකද එවැනි බොහෝ පුණ්‍යලාභී පින්වත් පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු කරගෙන මේ අත්තන්ට උතුම් ධර්මය අවබෝධ වෙන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරිය අදිෂ්ඨානය වාසනාව ප්‍රඥා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා සුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු